නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තිරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැපසැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල මේ ධර්ම ඉගෙන ගන්නේ දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහනත් එක්ක එකතු වෙලා. ඉතින් මේ වැඩසටහන තුලින් අපිට පිනත් පිනේ විපාකත් ඒ වගේම ඒ පින්වල පිනේ විපාක නිසාම කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහින හැටි අපිට මේ විස්තර වලින් දැනගන්න ලැබෙනවා. විමානවත්වයේ බුද්ධරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ කුද්දක නිකායට අයිති විමානවත්ව තමයි අපි ඉගෙන ගනිමින් යන්නේ. ඉතින් අද දවසේ මේ දහම් දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් විකාශනය කරවන්නේ හෝමාගම පදිංචි පින්වත් සුනේත්‍රා ඒකනායක මහත්මිය විසින් එතුමිය මිය පරලෝකියායට පින් පිණිසත් සුජීවත්ව සිටින අයට සිත් පිණිසත් ධර්මාවබෝධයට පින් පිනිස මේ ධර්ම දාණය අද දවසේ සිද්ධ කර ගන්නවා. පින්වතුනි අපිට මේ බුද්ධ ශාසනේ පිහිට පිළිසරණ ලැබෙන්නේ අපි අපි තුලම ಗುಣධර්ම දියුණු කර ගැනීම තුලින් සංසාරී පිනක් අපි තුල තියෙන්න ඕන. පෙර කරන ලද පින් ඇති බව බුදුරජාණන් වහන්සේ බොහෝසේ වර්ණනා කරනවා. ඉතින් පින් තියෙන කෙනා බුද්ධ කාලේ ඉතින් එක එක ස්වරූපයෙන් උපදිනවා. දුප්පත් පවුල්වල, පෝසත් පවුල්වල සමහර වෙලාවට පින් තියෙන කෙනා පිස්සියක් වෙලා පටාචාර වගේ දුවන චරිත වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දෙනා බුද්ධ ශාසනයේ සැනසෙනවනේ ඉතින්. දැන් බලන්න අද අපිට ඉගෙන ගන්න තියෙන විමානවත්ව හරි අපූර්ව සිද්ධියක්. දීර්ඝ සිද්ධියක් හොඳට කන් යොමාගෙන අහන්න. හරිම පුදුම සහගතයි මේ බුද්ධ කාලේ සිද්ධ වෙලා තියෙන දේවල්. රජගහනුවර සිටුතුමාගේ 16 හිටියා පුන්න කියලා. ඒ පුන්න 16යා දැන් රජ මේ සිටුතුමාගේ නියෝගයට අනුව කුඹුරු කෙත්වතු ආස්වද්දමින් ඉන්නවා. උත්සව කාලයක් ආවා. එතකොට ඔක්කෝම උත්සව දැන් ඔය අවුරුදු කාලෙට උත්සව කරගන්නේ. ඒ වගේ ඉතින් ඔක්කොම ඒක ඉතින් වෙන වැඩක් කරන්නේ නැහැ. සිටුතුමත් උත්සව කළා. ඉතින් මා මේ සිටු මාර්ගාවේ ඔක්කොම උත්සව වලට යනවා. පුන්න දුගියකින් ඇහුවා මේ උඹ මොකද හිට කරන්නේ? ඊට උත්සව දවස. අනේ සිටුතුමනි අපි දුප්පත් මිනිස්සු අපිට මොන උත්සවද? මට මේ ඔබ ඔබ වහන්සේ බත් වැටුප් දෙන්න මං හෙට දවසෙත් කුඹුරුම හානියව කරන්නම් කිව්වා. ආ නැත්නම් ඒ කුඹගේ කැමැත්තනේ උඹ ඒක කරපන් අපි වෙනද විදියට උඹට බත් වැටුප් දෙන්නම්. ඉතින් මෙයා පහු එදා හවස ගෙදර ගිහිල්ලා ඇගේ මේ ඔහුගේ බිරිඳගේ නම උත්තරා. පුන්න දාසයාගේ. දුවෙකුත් ඉන්නවා ඇගේ නමත් උත්තරා. ඊට පස්සේ මොකද උනේ මේ ගිහිල්ල කිව්වා ඕන තරන් මේ මිනිස්සු ඉතින් සැප සම්පත් විඳිනවා අපි බම් පින් කළා නෑනේ අපි දුප්පත් මිනිස්සු අපි එදා වේල හොයාගෙන ඉන්නේ අපි මොකක් හරි ওই ගොවිතැනක් බතක් කළා මේ හම්බින එකකින් ජීවත් වෙමු කියලා ඊට පස්සේ කිව්වා එහෙනම් මං හෙට උදේම කුඹුරට යනවා උඹ මේ වෙනදටත් වැඩිය බත් ටිකක් උයාගෙන වරින් මං හොඳට වැඩ කරන්නම් කියලා පුන්න දාසයා මේ වැඩට ගියා කුඹුර හාන්ඩ උදේ පාන්දරම. ඉස්සර මිනිසුන්ගේ තියෙන ওই අයිස් ගැහිලි නෑ. දැන් සිරිතුමා නියෝග කරපු ගමන් එහි අදාළ වැඩ ටික කරනවා ළඟ බලාගෙන ඉන්න ඕනේ. අද බලන්න තියෙන කරුමි කියන්නේ වැඩක් කරනකොට ළඟම ඉන්න එපෑ. ඒ වැඩ බලන කෙනා නැතන් ගේ හිමියා අයිතිකාරයා ඩිංගක් එහි මෙහින් ගියාම අනිත් එම් ඔහේ පෙරිලා ඉන්නවා. ඉතින් ඒ තමන් කරන දේවල් තමන්ටමයි. සංසාරේ තමන්ට අය වැඩක් කරන්න ගිහිල්ලා ඒ කට්ටිය ඉන්න තැන විතරක් වැඩ කරලා මේ නැති වෙනකොට අයිස් ගැහුවොත් ඒ වගේ නිකන් ඔහේ හිටියොත් ඒ වගේ විපාකෙතින් තමන්මයි තමනුත් සංසාරේ තම වැඩක් පටන් ගත්තට පස්සේ තමන් ළඟ ඉන්නකල් වැඩේ කෙරේ නැත්තම් නෑ. එකිනෙකා කරගන්න කර්ම එකිනෙකා අරගෙන යනවා. මේ පුන්න දාසය එහෙම කෙනෙක් නෙවෙයි. ආය කවුරුත් බලන්න නෑ මේ සිටුතුමාගේ කුඹුරු හාන්නේ. කිව්ව මං වෙනදටත් වැඩිය වැඩ කරන්න උඹ වෙනදටත් වැඩිය බත් උයාගෙන වරෙන් කියලා. ඔන්න දැන් පුන්න 16 ගිහිල්ලා කුඹුරේ වැඩ. අපේ ධර්ම සේනාධිපති වූ කිනිහිරියා මලේ පැහැයෙන් බබලන රංවන් සිරුර ඇති ධර්ම සේනාධිපති ප්‍රඥාවෙන් අග්‍රේස්වර සොඳුරු මෝමල්ලක් ඇති නියතමානී ගුණෙන් බබලන සාරිපුත්ත මහරහතන් වහන්සේ දවස් 7ක් නිරෝධ සමාපත්තියට සංවැදිලා හිටියේ. ඒ නිරෝධ සමාපත්තියට සංවැදිනකොට දවස් 7ක් උස්මවත් වැටෙන්නේ නැහැ. ඒ හත්වනි දවසේ අනිවාර්යයෙන්ම උන්වහන්සේට දානි ලැබෙන්න ඕන. නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනෙකුට. ඒ දවස් ඇතුළත දානි ලැබුණ නැත්නම් පිරිනවම් පානවා. දානි ලැබුණ නැත්නම් පිරිනවම් පානවා. එතකොට අනිවාර්යෙන් මේ නිරෝධ සමාපත්තියෙන් සමවැදිච්ච කෙනෙකුට දානයක් පූජා කළොත් ඒ දානේ දිට්ඨ දම් වේදිනී වෙනවා. ඒ කියන්නේ දානය පූජා කරන කෙනාට එදාම විපාක හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වාගේ දවසකට ඒ උත්තරමයන් වහන්සේලා අසරණ කෙනෙක් හොයාගෙනම තමයි යන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දිවසින් දැක්කා පුන්න දුගියා. උදේ කාලේ. ඊට පස්සේ ඔහුට පිම්පුරවන අදහසින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔහු ගොවිතැන් කරන කුඹුර ළඟට උදේ වැඩියා. එතකොට පුන්න දුගියා කුඹුරේ වැඩ කරන්න එනකොට කුඹුරායිනේ ගහක් යට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ ඉන්නවා. අනේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා දැහැටි දත් මදින්නේ කාලේ දැහැටි කූරු වලින්. ඒ දැහැ නාලිය, කරඳ ඔය වගේ ලී වලින් ගන්නේ. එතකොට ඒ ළඟ තිබ්බ නාලිය මේ මේ ලීයකින් දැහැට්ටක් හදලා පූජා කරලා පැන් පාත්‍රයට පැන් ගෙනලා පූජා කළා වැන්දා. එච්චරයි ඊට පස්සේ කුඹුරේ වැඩට ගියා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ කල්පනා කරා මේ මෙයාට මේ පින ප්‍රමාණවත්. දිවසින් බැලුවා මේ ඔහුගේ බිරිඳ දවල් කාලේ දානේ ආහාර අරන් එනවා. උන්වහන්සේ භාවනාවෙන් වැඩි ඉඳලා හරියටම ඈ දානේ අරන් එන පාරේ මග ඈ එන පාරට මොන ගැහෙන විදියට වැඩියා. එතකොට උත්තරා හොඳට කෑම හදාගෙන එන ගමන් කල්පනා කළා අම්මේ ශ්‍රමණයන් වහන්සේ නමක් දැක්කාමයි වෙනදා උත්තමයන් වහන්සේලා මුණ ගැහෙනවා දෙන්න දෙයක් නැහැ. සමහර වෙලාවට අපිට දෙන්න දෙයක් තිබ්බ වෙලාවට ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන්නේ නැහැ. අද දෙන්න දෙයකුයි ආර්යයන් වහන්සේලාත් මුණ ගැහිලා තියෙනවා. අනේ මං කොහොම හරි දෙනවා. ඉතින් මිනිස්සුන්ට කොහොම හරි පස්සේ හරි උයාගෙන යන්න බැරියයි. කියලා ඉක්මනට අර ගිනිච්ච කෑම එක බිම තියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරාධනා කළා අනේ ස්වාමීනි ආහාර ටිකක් තියෙනවා. මට අනුකම්පාවෙන් ගැත්තාට අනුකම්පා කරන්න මේක පිළිගන්න ස්වාමීනි කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියා. දානේ ටිකක් මේ බෙදනකොටම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇති කිව්වා අනේ ස්වාමීනි මේ අප දුප්පත් අපිට අනුකම්පා පිණිස මේක පිළිගන්න කියලා ඔක්කොම දාන බෙදුවා. සාරිපුත මහරහතන් වහන්සේ වැළඳුවා. හරි සතුටු. ඉක්මනට ගෙදර දුවලා ආයෙව්වා. දැන් ආර්යා මේ පුන්න 16 වැඩ කරලා පාර දිහා බලනවා වැඩ කරනවා සීසානවා. පාර දිහා බඩගින්න. දැන් එයි දැන් එයි කික හිටියා නෑ. ඕන්න පරක්කු වෙලා එනවා දැන් ආහාර අරගෙන. දැන් ඈ මොලේ කියන්නේ මේකයි පින්වත්නි. උත්තරා දැනගත්ත දැන් පරක් වුණා. දැන් අනිවාර්යෙන් අතේ තියෙන එකෙන් හරි දමලා ගහනවා එන්න පරක් වෙච්ච එකට. එතකොට හානි වෙන්නේ මං කරගත්ත පිනට මුලින්ම මේකට විසඳුමක් යොදා ගන්න ඕන කියලා අර ඈතින් මෙනකොට කිව්වා මේ ස්වාමීනි සතුටු වෙන්න අද සාරිපුත්ත මහරහතන් වහන්සේ මට මුණ ගැහුණා අනේ ගෙනාපු කෑම ටික මං උන්වහන්සේට පූජා කළා ඉක්මනට ඔබ වහන්සේනේ මේ දෙවෙනි පාර හදාගෙන මේ එන ගමන් කිව්වා. අරෙන් එන්න කලින්ම කෑ ගහලා කිව්වා. එතකොට ඕන්න බලන්න මොලේ ප්‍රශ්න විසඳගන්න හැටි. එතකොට ඒ පොන්න 16 කිව්වා මමත් උදේ පෑන් පූජා කළා කමන්නේ කමන්නේ ওই තියෙන එකක් අරන් වරෙන් දැන් ඉතින් කියලා. එතකොට බලන්න මොලේ සමහර ප්‍රශ්න ගෙවල් වල ඇවිසෙන්නේ නෝනලා මොනහරි හොරෙන් මොනහරි දේවල් කරනවා. ස්වාමියා ඒක වටින් ගොඩින් දැනගන්නේ. එදවුට ප්‍රශ්න. ඊට වැඩි හොඳයි කෙලිම කිව්වනම් කලින්ම කිව්වනම්. ප්‍රශ්නයක් කලින්ම කියන එක හරි වටිනවා. ගෙවල්වල ප්‍රශ්න ගොඩාක් ඇවිසෙන්නේ මනුස්සයා වටින් ගොඩින් දැනගන්න. එතකොට දැනගෙන අහනකොට අරයට කට උත්තරන්නේ නැහැ. ඉතින් ගොතක ගහ මොනවා හරි පචයක් ඇද බානවා. ඉතින් ওই විදිහට ගෙවල් වල අරුබුද ගොඩාක් ඇති වෙනවා. මේ බලන්න පින රැක ගන්න හැටි. කුසල් රැක ගන්න හැටි. මොලේ නිසා ඊට පස්සේ ඒ දෙන්න හොඳට ඔන්න දැන් මේ පුන්න දුගිය අර කෑම දීලා හොඳට කෑම කාලා ඔහු ඇගේ ඔඩොක්කේ නිදාගත්තා. ඉතින් ඈටත් නිින්ද ගියා. ටික වෙලාවක් ගිහිල්ලා ඇස් අරිනකොට අර පිනේ විපාක කියන්නේ මෙත්තේ කාපු කුඹුරේ අර පස් පිඩලි මෙහෙම පෙරලලා තියෙනවනේ. ඒව රත්තරම් පාටට පේනවා. ඊටවසේ පුන්න කියනවා උත්තරාට උත්තරා මේ බලාපංකෝ මේ මට මේ රත්තරම් පාටට පේනවනේ බලාපංකෝ මේ බඩගින්න ඉඳලා එකපාරම කාපම ඔළුව අවුල් වෙන හැටි මට පේන්නේ නෑනේ බං කියලා. ඊට පස්සේ කිව්වා මේ ස්වාමීනි ඔබ වහන්සේට විතර නෙමෙයි මටත් පේනවනේ කිව්වා. මේ මටත් රාත්තරම් පාරනේ. අපි දෙන්නට මොකක් හරි වුණාවද? යමං බලන්න කියලා දැන් ගෑණි මිනිහයි දෙන්නම පොන්න දුගියයි උත්තරයි දෙන්නම කුඹුරට ගිහිල්ලා බැලුවා ඇත්තටම රත්තරන්නේ. ඊට පස්සේ කතා දෙකක් නැහැ. ආර්ය වූ සාරිපුත්යන් වහන්සේට පුදු පුදාන විපාක මේ වගේවා ගිහිල්ලා හංගගෙන භුක්ති විඳින්නත් බෑ. මේවා කෙලින්ම දැන් රජතුමාට දෙමු කිව්වා. ඊට පස්සේ යා මේ රත්තරන් කුට්ටියක් අරගෙන ගිහිල්ලා මේ බිම්බිසාර රජුරන්ට කිව්වා රජතුමනි මේ ඉන්න මගේ කුඹුරේ රත්තරන් පහළ වෙලා තිනවා මං අද වැඩ කරපු කුඹුරේ ඔබ වහන්සේ ගින්න ගන්න කිව්වා. ඊට පස්සේ රජතුමා බොහොම සන්තෝසයට පත් වෙලා ගිහිල්ලා මේ කට්ටිට කිව්වා එහෙනම් අරන් වහලේ ලකුඹුරේ තියෙනවා. ඒ කුඹුරේ තියෙන රත්තරන් අපේ රජුරවන්ට මේවා ගෙනියන්න දෙපෑය කියලා මේ කරත්තර වලට පටවනකොට දැන් මේ රත්තරන් කරත්තයට දාපු ගමන් පස් වෙනවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි ඒවා පස් වෙනවනේ. ඒත් ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ ඉතින් මනේ මන් දන්නේ උඹලා කොහොමද ගත්තේ අපේ රජුරවන්ට කියලා. එහෙම නෙවෙයි. මේ මේ මිනිස්යාද පිනක් කරලානේ මේ මේ මිනිසයාගේ පින පුන්න දුගියාගේ ධනය කියලා ගනින් කිව්වා. පුන්න දුගියාගේ ධනය කියලා ගන්නකොට රත්තරන්. දැක්කද වෙ පින් බලය කියන එක. ගෙනල්ල ගොඩ ගැහුවා. කරත් අසූ ගාන නිරවස මිනිසුන්ගෙන් ඇහුව මේ වගේ ධනයක් තියෙන කෙනෙක් කියන ධනේ නෑ. ඒ මේ වගේයට මොකද කරන්න සිටු තනතුරක් දෙන්න ඕන කිව්වා. සිටු තනතුරක් දුන්නා. පුන්න සිටුවරයා. ඊට පස්සේ පොන්න සිටුවරයට ගෙවකුත් දීලා ඒ වස්තුවක් දීලා ඒ සිටු තනතුරයි ගෙට ගෙවදීමයි එක දවසේ කළා භාග්‍යතුන් වහන්සේට දානයක් පූජා කළා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී පුන්න 16යි උත්තරා බිරිඳයි උත්තරා දියණියයි තුන් දෙනාම සෝවන් වුණා. දානීය විපාක. පොදුම සහගතයි. ඊට පස්සේ දැන් තමන් යන් ගෙදරක වැඩ කරන්නේ සිටුවරයෙක් ඒ ගෙදරින් මේ විවාහ යෝජනාවක් ආවා. ඒ සිටුතුමාගේ රජගහනුවර සිටුතුමාගේ පුතාට පුන්නගේ දුව උත්තර විවාහ කරලා දෙන්න කියලා. එයා හරි ලස්සනයි. ඊට පස්සේ පුන්න එච්චර කැමති වුණේ නැහැ. දන්නවා එයාලා හරි මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඊට පස්සේ මොකද කළේ? සිටුතුමා කෝ එහෙම කරන්න එපා. මේක මගේ ඉල්ලීම. ඒ නිසා මට කොහොම හරි මේ ඔබගේ දුව අපේ පුතාට දෙන්න කියලා. ඊට පස්සේ ඔන්න විවාහ කරලා දුන්නා. ගිහිල්ලා මාස ගානක් වස් කාලෙත් මාස දෙකමාරක් හිටියා සංඝයා වහන්සේ නමකට දන් හැන්දක් බෙදිල්ලක් නැහැ. ඇය සෝවාන් වෙච්ච කෙනෙන්නේ. තාත්තට පණිවිඩයක් කිව්වා තාත්තේ ඇත්තටම සංසාරේ පින වගේම පව්කාර කනුත් විපාක දෙනව නේද? මේ බලන්න ඇවිල්ලා මෙච්චර කාලයක් වෙනවා තවම දන් හැන්දක් බෙදුවේ නැහැ. මගේ කර්මයක් වෙන්න ඇති තාත්තේ කියලා තාත්තට ලියුම් කඩදාසියක් කියවුවා. තාත්තා ඒකට විපක්‍රමයක් කළා. විශාල කහවණු පොදියක් එවුවා දුව. මේ කහවණු පොදිය මේ දීලා දවසට ඔය රජගහනුවර ඉන්නවා සිරිමා කියලා ගණිකාවක්. ඈ දවසකට රුපියල් කහවණු 1000කට ගන්න පුළුවන්. ඈ ගෙන්නලා තමන්ගේ ස්වාමියාට බාර දීලා උඹ නිදහස් වෙනින් ගෙදරින් නිදහස් වෙලා සිස්සේ සංඝයා වඩම්මලා දාන දීපන්. එතකොට මගේ පණිවිඩේ තිරිසමාට කියපන්. එතකොට උඹට බාධාවක් වෙන්නේ නැහැ කියලා පණිවිඩය ඇහුවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් සිරිමා ගණිකාව ඇසුරු කරන්නේ රජවරු ප්‍රධාන සිටුවරු. මොකද සිරිමා ගණිකාව ළඟට යන එක ලේසි නෑ විශාල ධනයක් ඕන. එතකොට උත්තරා ඈ ගෙන්නවා. සල්ලි දුන්නා. කහවණු පොදියක් දුන්නා. දවසකට 1000 ගානේ ගන්න කියලා තමන්ගේ ස්වාමියාට දුන්නා. එතකොට ස්වාමියා කල්පනා කළා "හම්මේ මේ වාගේ ආයගාවට රජවරුණ යන්නේ මට ළඟටම ගෙදෙට්ට ගෙනලා දුන්නානේ කියලා ඈ අර මේ උත්තර ඉල්ලුවානේ මට දවස් ගාණක් දැන් මට නිදාසිය ඕන මට දානෙ දෙන්න ඕන කියලා. ආරයා ඒකට හරි ඉහෙලින් කැමති වුණා. ඊට පස්සේ ඔන්න දැන් පුන් මේ සිරිමා ඇවිල්ලා ගෙදර ඉනවා. දැන් උත්තරා දාන ශාලා හදනවා ඊට පස්සේ දානෙට කැවිලි පෙවිලි හදනවා ඒ කොහොම කරනවා ඊට පස්සේ ඉතින් එයා දාන ශාලාවෙ යනවා මෙහි යනවා දැන් හෙට තමයි මහා දානේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඊට පස්සේ අර උත්තරා බැඳපු කෙනා දැන් බලන්නකො හොඳ ගුණවත් මාර්ගඵලලාභී ඒ ශ්‍රාවක ශාවිකාවොත් මිත්‍යා දෘෂ්ටික පවුල් වලට මේ සම්බන්ධ වෙන හැටි නේද සංසාරේ ස්වභාවය ඉතින් අර මිනිස්සයා ජනෙල් කවුළුවෙන් බලනවා උත්තරා දානශාලාවේ කැවුම් බදිනවා ඒ යනවා දැලි ගාගෙන. ඉතින් කල්පනා කරවා මේ ගෙදර ප්‍රධාන සිටු කුමාරි වෙලා මෙයා ඉන්නේ. මේකිට මේකිට මොකංසාරේ කර්මයන්නේ මේ කුසියේ ගිහිල්ලා දැලි ගාගෙන වැඩ කරගෙන දහසියක් වගේ මොනවා කරන්නද අපි ඒකට කියලා මොන්ගේ කර්මේ කියලා hina වුණා. ඉතින් ජනේල ළඟ අර මිනිස්සයා තනියෙන් hina වෙනකොට සිරිමා කාමරේ සිරිමා ළඟට ආවා. ඇවිල්ලා hina වුණේ කොහෙද කියලා බැලුවා අර උත්තරා වැඩ කරන දිහා බල්ලා hina වෙන්නේ. ඊට පස්සේ බලන්න මේ සිරිමාගේ තියෙන මේ කුහකකම මේවා තේරුම් ගන්න නමුත් මෙයා මේ ඔක්කොගෙම නිදහස් වෙනවා. සිරිමා කට අමතකුණානේ මම මේ ගෙදරින්නේ මේ මේ උත්තරාගේ සල්ලි නිසා කියලා. සිරිමාට ඔක්කොම අමතක කළා සිරිමාට හිතුනේ අර සිටු කුමාරයා තමන්ගේ මිනිහා කියලා. තමන්ගේ ජීවිතාන්තය දක්වා ඉන්න තමන්ගේ ස්වාමියා වෙන ස්ත්‍රියකට හිනා වුණොත් සෙනෙහස පෑවොත් බිරිඳකට රිදෙනවා වගේ සිරිමාට රිදුණනි. සිරිමා කල්පනා කරා තෝ තියන්නේ මං කියලා. ඒච්චරකට ඇගේ හිත මුලාවටපත් වුණා. පඩිපෙළ බැහැගෙන බැහැගෙන බැහැගෙන ආවිල්ලා කුසියට ගියා. කුසියේ කැවුම් බදිනවා තෙල් ගොජ ගොජ ගාලා නටනවා තෙල්. ඊට පස්සේ ලොකු හැන්දකින් තෙල් ටිකක් මෙහෙම අරන් අර කැවුම් හදා හදා ඉන්න උත්තරා ළඟට ගියා. උත්තරා දිරදීම දැක්ක දැන් අරන් ඉන්නේ නමන්ටම ඇඟට කියලා. උත්තරා තප්පරයට කල්පනා කළා මම මේ පින් කරන්නේ සිරිමා නිසා. සිරිමා ගැන මට තරහක් නැහැ. තරහක් තියෙනවා නම් මාව පිච්චේවා. සිරිමා මෙහෙම දැම්මත් නටන තෙල් ටික සීතල වතුරක් වගේ ඇඟේ ගියා. සිරිමට තව තරහයි. තව ගත්තා තෙල් ටිකක්. ඔය දෙවෙනි අවස්ථාව වෙනකොට වැඩකාරක වැඩකම් වැඩකාර කෙල්ලෝ ටික දැක්කා. දැකලා ඇවිල්ලා සිරිමාට දුන්නා. ඔය කෙල්ලොත් හරි දක්ෂයිනේ. සිරිමා පෙරළුණා. වැඩකාර කෙල්ලෝ ටික එකතු වෙලා කට්ටිය හැන්දින් ගහනවා, පයින් ගහනවා, කොසු වලින් ගහනවා. සිරිමාට හොඳටම තඩි බෑවා. උත්තරා කිව්වා "ඒ නවත්තපල්ලා මේක. නවත්තපල්ලා." මේ මේ මේ මේ සිරිමා මේ ගෙදර ඉන්න නිසායි මම මේ වැඩක් කරන්නේ තේරුම් ගනිලා. සෑහෙන කෑ ගැහුවට පස්සේ ඔන්න යාන්තම් අතෑරියා. හොඳටම සිරිමා ගුටි කාලා. ඊර්ව සිරිමාට ඒ වෙලාවේ තමයි හොඳට ගුටි කෑවට පස්සේ සිරිමාට මතක් වුණා. අනේ දෙයියනේ මේ මේ මේ උත්තර කොච්චර හොඳ කෙනෙක්ද ඈට සතුරුකම් කරක් දෙනොත් ඈ මට ගහන්න එපා කියලා නෙමෙයි කියන්නේ මගේ ගුණමනේ කියන්නේ අනිතක දාපු තෙල් ටික මේ වලින් මෑ පිච්චුන්නේ නැහෙනි මහා ආනුභාව සම්පන්න කෙනෙක් නෙමෙයි කියලා තමයි තේරෙන්නේ සමහර අයට හොඳට ගුටි කන්න ඕන ಗುಣ තේරෙන්න ඊට පස්සේ මොකද උනේ අනේ මට සමා වෙන්න කිව්වා උත්තරා කිව්වා මගෙන් සමාව අරන් හරියන්නේ මගේ පියාණන්ගෙන් සමාව ගන්න ඕන අනේ නම් මං ඒ පූර්ණ සිරිතුමා හොයාගෙන යන්නම් ඊට පොන්න මේ සිටතුමා ඒ ඒ මම බිහි කරපු තාත්තා කිව්වා. මගේ පියාණන් තමයි කිව්වා ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න කිව්වා. මං කොහොමද සමාව ගන්න? හිත දානෙට වඩිනවා. ඔයත් දානෙට මොනවාරි හදාගෙන ඇවිල්ලා දානේ පූජා කරලා වැඳලා සමාව ගන්න කිව්වා බුදුරජාණන් වහන්සේගෙන්. ඒක උත්තරාගේ උපක්‍රමයක්. දන්නවා ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මොන ගැහුනොත් එයාට සංසාරේ පුංචි හරි පිනක් තියෙනවා නම් එයාට බුද්ධ ශාසනය සැනසෙන්න පුළුවන් බව. පහවදා බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියා. භික්ෂු සංඝයා සමග සිරිමා දාන අඩු වැඩි ගෙනල්ලා මැලී වෙනවා, හැංගෙනවා. ඈ ගණිකාවක්. ජීවකගේ සහෝදරිය. ඒ ජීවිතකගේ අම්මා මට මතක හැටියට සාලවති ගණිකාව ඒ දුවෙක් ඉපදුන නිසා සන්තෝෂෙන් තියාගත්තා. පුතා කුණු කානුවට දැම්මා. ජීවක කුණ කානුවෙන් ගෙනල්ලා තමයි හදාගත්තේ. බලන්න මේ පින් තියෙන උදවියට සසරේ වෙන දේවල්. ඊට පස්සේ මැලි වෙනවා දානෙ බෙදන්න. ඊට පස්සේ උත්තරා ළඟට ඇවිල්ලා කිව්වා සිරිමා නෑ හොඳට බෙදන්න දාන යන්න යන්න පිරිස මැදට. උත්තරාත් එක ගිහිල්ලා දානෙ බෙදලා ඊට පස්සේ දානෙ ඉවර වෙච්ච ගමන් කිව්වා දැන් සමාව ගන්න. බුදුරජාණන් වහන්සේ ළඟ සමාව ඉල්ලුවා ස්වාමීනි මට වරදට සමාව දෙන්න. භාග්‍යවතුන් වහන්සේ "ඔව් මොකද්ද?" ස්වාමීනි මගේ අතින් මේ උත්තරාට ලොකු වරදක් වුණා. සිද්ධිය කිව්වා. බුදුරජාණන් වහන්සේ උත්තරාට ප්‍රශංසා කළා. "අකෝ දේන ජිනේ කෝදං" උත්තරා තරහ තියෙන අය ජය ගන්න තියෙන්නේ තරහ නොකර ඉන්නකොට. ඔයාලට කවුරු හරි වෛර කරනවා නම් තරහ කරනවා නම් එයාලව ජය ගන්න ඕනේ නම් ඔයාලට තරහ නොකර ඉන්න ඔයාලා. මෛත්‍රියෙන් ඉන්න. ඊළඟට අක්කෝදේන ජිනේකෝදං අසාදුන් සාදුනාද්දිනී නරක මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට හොඳින් ඉඳලා ඒ මිනිස්සු ජය ගන්න. ජිනේ කදරියන් දානේන ලෝභ මිනිස්සු ඉන්නවා. කොම්මැහි මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ජය ගන්න දන් දීලා ඊළඟට සච්චේ නාලිකවාදිනම් කට ඇරියොත් පච කියන මිනිස්සු ඉන්නවා. ඒ බොරු කියන මිනිස්සු ඇසුරු කරන්නකෝ ඇත්ත කතා කරලා. අද කාලේ සම්පූර්ණ වෙනස්නේ. ඔවුන් බොරු කියනවා නම් අපිත් බොරු කියනවා. ජය ගන්න බෑ. උන් දෙන්නේ නැත්නම් අපි දෙන්නෙත් නෑ. ජය ගන්න බෑ. උන්ටත් තරහා යනවා නම් අපිටත් තරහා යනවා. ජය ගන්න බෑ. දැක්කද සාමාන්‍ය මිනිස්සු යන ලෝකෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි වෙනස් වෙන හැටි දුටුවාද? මේ ධර්මයේ දේශනා කරනකොට තථාගත බුදුරජාණන් වහන්සේ සිරිමාගේ මුළු ජීවිතේ වෙනස් වුණා. කෝටයක් පව් එක බුදු බණ පදයකින් නැති වෙලා ගියා. සිරිමාගේ මුළු ජීවිතය වෙනස් වුණා. සිරිමා සෝතාපන්න වුණා ධර්මය හලා. පුදුම සහගතයි පින්වත්නි. පුදුම සහගතයි. කොච්චර ලාමක හිතක්ද තිබ්බේ. කොච්චර දීන ජීවිතයක්ද තිබ්බේ. ඇහැ ගණිකාවා. අනිතක බලන්න උත්තරාම ගෙදෙට්ට ගෙනලා උත්තරාටම කරපු කෙනෙහිරිකා. ඒ ඔක්කොම කෝටියක් පව් බුදු කෙනෙක් ළඟ නතර කළානේ. ඇයට එදයින් පස්සේ ඇයගෙන් පංචශීලයේ කැඩෙන්නේ නැහනේ. ඇයගේ නරක ජීවිතය එදයින් ඉවරයිනේ. ඒ නිසා ඕන තරම් ඔයාලගේ ජීවිතේ හැල හැප්පින් තියෙන්න පුළුවන්. අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය සැනසෙන්න. බුදු කෙනෙක් ළඟට එනවා වගේ හදවතේ බුදුරජාණන් වහන්සේව තැම්පත් කරගන්න. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා වගේ මේ ධර්මය අහන්න. ඔබගේ ජීවිතේ වෙනස් වෙනවා. මේ ජීවිතේ ඔයාලගෙන් වෙච්ච කෝටියක් පව් මේ බුදු බණ පද ඉදිරියේ දිය වෙලා යනවා. බුදුම සාගතයි මෙන්න සිරිමා සැනසෙච්ච හැටි. ඉතින් එදා ඉඳලා සිරිමා දන් දුන්නා. ගොඩාක් දන් දුන්නා. ඇගේ කතාව පසුව කියන්න. උත්තරා ටික කාලයකින් රෝගයක් හැදිලා වසංගත රෝගයක් හැදිලා උත්තරා මැරුණා. උත්තර සෝතාපන්න කෙනින් ඊට පස්සේ උත්තරා ගෙදරදීන් සෝවන් වුණේ. ඊට පස්සේ ගොඩාක් ධර්මයේ පුරුදු කළා. අපි දන්නේ දැන් මේ වෙනකොට උත්තරාගේ කොහොම තත්ත්වයක්ද කියලා අපි බලමු. ඊට පස්සේ උත්තරා වසංගතයකින් මැරුණා. දැන් බලන්න මේ මාර්ගඵලලාභී ඉන්නේ. ගොඩාක් පින් කරපු අය ඉන්නේ. ගොඩාක් දන් දීන අය ඉන්නේ. මේ මා වසංගත වලින් මැරිලා තියෙන්නේ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලෝ යනකොට හම්මේ පුදුම දිව්‍ය විමානයක් දැක්කා. පින්වත් දෙව්දුව ඔබ ওই සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවම බබලන ඉරබටු දරුවක් වගේ. ඇත්තටම මෙච්චර ලස්සන, මෙච්චර පිනක්, මෙච්චර ආකර්ෂණයක් කොහොමද දෙව්දුව ලැබුණේ? මිනිස් ලෝකේ ඉන්න කාලේ මොකද්ද කරපු පින? ඔබගේ තියෙන සැප සම්පත් විස්තර කරන්නත් අමාරුයි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ කාරණාව ඇහුවේ. ඈ මේකට මෙහෙමයි උත්තර දුන්නේ. මං ගිහි ජීවිතේ ගත මේ අර උත්තරා. මේ ගිහි මම ගිහි ජීවිත ඈ තවතිසා ඉපදිලා ඉන්නේ. මං ගිහි ජීවිතේ ගත කළේ න මේ ගිහි ජීවිතයක් ගත කළේ මං කාටවත් ඉරිසියා කළේ නෑ. උත්තරා කාටවත් ඉරිසියා කළේ නෑ. මෙන්න දෙව්ලෝ උපදින ගුණ මා සතු දෙයකින් තවත් කෙනෙක් සැප විඳිනවාට ඇති අකමැත්ත කියන මසුරුකම මා තුළ තිබුණේ නැහැ. ඔන්න මසුරුකමේ අර්ථ දැක්වීම. තමන්ගේ දෙයකින් තවත් කෙනෙක් සැප විඳිනවට කැමති නැහැ. තමන්ගේ චේන් එකක් තවත් කෙනෙක් දානවට කැමති නැහැ. මසුරුයි. තමන්ගේ ඇඳුමක් තවත් කෙනෙක් අඳිනවට කැමති නැහැ. මසුරුයි. තමන්ගේ කෙනා තවත් කෙනෙකුට hina වෙනවට කැමති නැහැ. මසුරුයි. තමන්ගේ කෑම අන් අය කනවට කැමති නැහැ. මසුරුයි. ඊට පස්සේ තමන්ගේ ගෙදර වෙන අය ඉන්නවට කැමති නෑ මසුරුයි. තමන්ට කෝල් කරන්න නැතුන් වෙන අයට කෝල් කරනවට කැමති නෑ මසුරුයි. ඔය මසුරුකම් අමා තුල නෑ කියෝ. ඊට පස්සේ මං ගෙදර ඉඳිද්දි මනුස්ස ලෝකේ ඉඳිද්දි මං එකට එක කළා නෑ. උඹත් ඔහොම කරනවා මාත් මෙහෙම එකට එක නෑ. මං ස්වාමියාට කීකරුව හිටියේ ක්‍රෝධ නැති සිතීමයි. ඇත්තටම අර වාගේ මිනිස්සුෙකුටත් එක ජීවත් වුණානේ මේ උත්තරා. තරහා ගත්තේ නෑ. දැන් පින්වත්නි අර තෙල් වක් කරනකොට සිරිමා ඇවිල්ලා ඔය කලබගෑනී කරනකොට ගෙදර මිනිහා ආවේ නෑ නේ ප්‍රශ්නේ විසඳන්න. ගෙදර මිනිසයා කාමරේ. අර මේ සිරිමාව නවත්තගත්තේ තරිබාලා අර මේ දාසියෝ ටික. ඔක්කොම කලේ දාන බෙදන්නවත් ආවේ නෑ ගෙදර මිනිසයා. තරහක් නාමයක් නෑ. අද දානේ ගේන්න මිනිස්සයා වෙ නැත්තම් හිතෙන් බැන බැන ඉන්නේ මං නම් පින් කරනවා මේ ගෙදර මිනිහා එන්නේ නැහැ කිසි දෙයකට කියලා. මේ බනහන කොට සමහර අයට අනේ මේ මං නම් බනහනවා ගෙදර මිනිස්සයා පුටුවක ගැට ගහලවත් තියාගන්න විදියක් නැහැ නේ කියලා මිනිස්සු කල්පනා කර කර ඉන්නවා. මේ නෑ. මම නම් මිනිස්සයා ගැන කිසිම තරහක් ආවේ නෑ කියනවා. ඊට පස්සේ කියනවා මං අප්‍රමාදීව ඒ කියන්නේ හැම දෙයකටම වඩා මුල් තැන දුන්නේ නිතරම උපෝසත සිල් රකින්න. මට පොඩි විවේකයක් ලැබිච්ච ගමන් සිල් රැක්කා කියනවා. අදත් ඉන්න ඇත්තනම හොඳ කාන්තාව සමහර වෙලාවට ස්වාමියා විදේශගත වෙනවා. ඉතින් ස්වාමියා විදේශගත වෙච්ච ගමන් සීල් සමාදන් වෙනවා. බඹසර සමාදන් වෙනවා. ඉතින් ආයේ ස්වාමියා එන තාක් ඒ උතුම් සීලේම ආරක්ෂා කරගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් ඒ වගේම විтин විට උපෝසතේ සමාදන් වෙනවා. ඊට පස්සේ සමහර අය ඉන්නවා දරුමල්ලු දැක්කට පස්සේ ස්වාමියායි බිරිඳයි බඹසර සමාදන් වෙලා වෙනම වාසය කරනවා. හොඳට ಗುಣධර්ම සිල් පුරුදු කරනවා. ඉතින් මෑණක් ලද අවස්ථාවෙන් අට සිල් සමාදන් වෙලා තියෙනවා. චාතුද්දසී දවසට පුම් පෝය දවසට අටවක පෝයට පාටිහාරි පක්ෂයේ පොහොය දවස්වලට මං අට සිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. සතර පෝයට ඊළඟට පාටිහාරි කියන්නේ පෝයට කලින් දවසේ පෝය දවසේ පෝයට පස්සේ දවසේ කියන පෙර පසු වසයෙන් දවස් තුනක් සිල් රකෙන. ඊළඟට සමහර වෙලාවට වස් කාලේ අවසාන දවස් පහළව සිල් සමාදන් වෙලා ඉන්නවා. ඒවට කියනවා පාටිහාරිය සිල් කියලා. ඉතින් මං ඒ උපෝසත රැක්ක කියනවා. මෑනම් පුදුම පින් ගොඩක් කරලා තියෙන. මං හොඳින් උපෝස සීරැක ගත්ත හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. ඉඳුරන් සංවරයි. ඇවිස්සෙන චරිත නැහැ. ඊට පස්සේ කාටත් දම්පැම් බෙදා දුන්නා. මං ඒ විදිහටයි gedara ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙන් වැළකීලා වචනේ සංවර කරගත්තා. හොරකම් කළේ නැහැ. ස්වාමියා ඉක්මවා දුරාචාරය හැසිරුනේ නැහැ. මාත්පැම් පානය කළේ නැහැ. සමහර මිනිස්සු අදටත් ඉන්නවා ගෑණි මිනිහයි දෙන්නම බොනවා. සමහරට මිනිස්සයා පොළඹවනවා ස්ත්‍රිය බීපන් කියලා. ඉතින් මේ ඒ ලෝක නෑකෝ අපිට. සිල්පද රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතුරුණ යසෝරාවේ ඇති සඳහන් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් උනේ. මං සෝවාන් වුණානේ කිව්වා. ඉතින් ඒ මම මගේ සීලය නිසා යසස නිසා වඩ වඩාත් කීර්තිමත් වුණා. මම මේ අනුභව කරන්නේ මගේ පිනමයි. ලෙඩක් දුකක් නැතුව සැපසේ මං දැන් ජීවිතේ ගත කරන්නේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් ලැබුණේ. ඒ පිනෙන් තමයි මේ සතුට ප්‍රියමනාප අන් අයට ආකර්ෂණය වෙලා මං ඉන්නේ. මගේ තිබ්බ පින්බලේ නිසා කියනවා. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස්සු ලෝකයේදී ওই පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නෝ බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. හරි ලස්සන කාරණාවක් කියනවා ඇමි. පින්වත් ස්වාමීන් වහන්සේ මගේ වචනේනොත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා කමල් සිරසෙන් වැඳ වදාළ මැනව. ස්වාමීනි උත්තරානං උපාසිකාව භාග්‍යතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් වන්දනා කරන්නී කියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා පිළිබඳව යම්කිසි මාර්ගඵලයක් වදාළසේක් නම් ඒ ගැන මම පුදුම වෙන්නේ නැහැ. ස්වාමීනි මං සකදාගාමි ඵලයටපත් වූ බව භාග්‍යතුන් වහන්සේ මට වදාලා. පුදුම සාගතයි. ඈ සකදාගාමි. දැන් ඉන්නේ තවතිසාවේ. අදටත් ඉන්නවා. තවතිසාවේ ආයුෂ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. දැන් ගෙවිලා තියෙන අවුරුදු 2600යි. මේ තවතිසාවට ගියොත් මේ උත්තරා ඉන්නවා තාම. කොහොමද ඇගේ ගුණ ධර්මා? ඇගේ දහන් කතාව කොහොමද පුදුම සහගතයි. ඉතින් දැම් මොකද වනේ සිරිමාට සිරිමා දිගටම දං එදා ඉඳලා වැඩේ දන් දෙන එක. හොද්දට බණහනවා දන් දෙනවා. සංඝයා නිතර ඒ ගෙදෙට වඩිනවා. ඊට පස්සේ ඔහොම ටික කාලයක් යනකොට සිරිමාටත් වසංගතයක් ආවා. මං හිතන්නේ ওই උත්තරා ඒ ඔක්කොටම එකපාරේ ඉල්ලෙඩි හැදුනේ. ඊට පස්සේ හරියට ඇඟට උණ ආවා. කැස්ස ආවා. ඇඟ වෙහුලන්න ගත්තා. ඊට පස්සේ ඒක එදා හවස් කාලේ උනේ දවල් දානේ පූජා කරපු වෙලාවේ හොඳට සංඝයාට දම් බෙදුවා. සංඝයා 509කට ගෙදර දානේ දෙනවා සිරිමාගේ. දැන් අර නරක චරිතේ නෑ ඇසෝවා. ඊට පස්සේ මොකද උනේ දැන් සංඝයා ගිහිල්ලා කතා වෙනවා. ඉතින් ඒ ආවාසයට රජගහ නුවර ආරණ්‍යයට පිට ගමකින් ස්වාමීන් වහන්සේලා වැඩියා. ඇහුවා ආයස්මතුනි මෙහි දම් පැන් එහෙම ලැබෙනවද? මම මේ හොඳට දාන ලැබෙනවා. ඒ සිරිමා උපාසිකාව හරියට දන් දෙනවනේ හැමදාම. සිරිමා කියන්නේ කවුද? අම්මෝ ඒ උපාසිකාවගේ සද්ධාව බලන්න එපා. ඈ කලින් නම් මහිතේ යාගේ මේ මොන හරි ප්‍රශ්න තිබිලා තියෙනවා ඒවා විසඳාගෙන ඈ දැන් ධර්මයේ පුදුම පිහිටක් ලබන්නේ. ඈගේ දානෙත් ඒ වගේ තමයි ලස්සනත් ඒ වගේ තමයි. ඔන්න කියලා කසු කුසුවක් ගියා. අර හාමුදුරුවන්ට ලස්සනයි කියලා තිරිමා ගැන කිව්වා විතරයි අර මේ පාතාලේ වගේ හැඟවිලා තිබ්බ රාග ගින්නක් ආවා. අර කතාවට. ඉතින් ඊට පස්සේ මොකද උනේ දැන් කල්පනාව රෑ ඉලි වෙනකල් ඉන්නවා පහවදා දානෙට යන්න. එයා ඒ හාමුදුරන්ට හිතුණා මේ සංසාරේ මෙච්චර දිග රැයක් නන්නේ කියලා. පව්වදා ඕන දානෙට යනවා. ඒ දානෙට යනකොට සිරිමල් ලෙඩ වෙලා. ඊට පස්සේ දැන් දානෙ බෙදන්න ඉන්නේ වෙන අය. අවසානයේ පළතුරු ටිකක් අරගෙන සිරිමා ආවා දැන් කන කර ගලවලා රෙද්දක් අරන් ඇඟ උතාගෙන බොහොම මාරුවෙන් වෙවුලා වෙවුලා දැන් දාන ටික බෙදනවා සිරිමා. අර හාමුදුරන්ට හිතුණා හප්පේ ලෙඩ වෙලා වසංගතයකටත් ඇවිල්ලා සිරිමා මෙච්චර ලස්සන නම් සරුවාවරණයෙන් සැරසිලා ඉන්නකොට මගේ අම්මෝ අදහගන්නේ කොහොමද? උන්වහන්සේට හිතුණා. ඊට පස්සේ කෙලෙස් ගින්නත් ඇවිස්සුණා. දැන් පාත්‍රය අරන් එහෙම දානශාලාවෙන් නැගිටලා වෙහෙරට ගියා. මේ දැන් පාත්‍රය තියලා කල්පනා කළා මට නම් බෑ මේ මේ මේ දාහන ටික මට වළඳන්න නම් බෑ මට ඒ සිරිමා නැතුව කියලා. දැන් සිරිමා ගැන හිත හිතා ඉන්නවා පාත්‍රය දාන ටික කාමරේ. එදා රෑ සිරිමා මලා. එදා රෑ සිරිමා මලා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ සෑම දෙයක්ම පේනවනේ. බුදුරජාණන් වහන්සේ ඉක්මනට රජතුමාට පණිවිඩයක් යව රජතුමනි සිරිමාගේ ශරීරය සොහොනේ දාලා තියන්න වටේ ආරක්ෂාව දාන්න සත්තු සිපාව කන්න නැති විදිහට දවස් 7ක්. දැන් සිරිමාගේ ශරීරයේ දවස් 7ක් සොහොනේ තියෙන වටේ ආරක්ෂා කරලා සත්තුන් දෙන්න දෙන්නේ නැහැ. හත් අර හාමුදුරුව දවස් හතේම වළඳන්නේ නෑනේ නැගිටින්නේ හත්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මත ඒ නගරේ ඉන්න සියලු දෙනා පුංචි ළමයි ආච්චිලා සීයලා ටික හැර සියලු දෙනා එන්න ඕන සෝනට බුදුරජාණන් වහන්සේ ආරාමයට පු සියලු සංගරුවනත් එක්ක සෝනට වැඩියා සිරිමා බලන්න ඉතින් මේ ආරංචිට ඔක්කොම ආහුවක් නැතුව එනවා එතෙන්ට හප්පෝ මැස්සෝ ගන්ධසාර බෑ පලාතක්. මැස්සු පිරිල පණුවෝ දවස් හතට පණුව මේ උඩට එනවා. ඇස්වලින් කටවල් වලින් නායෙන් පණුව මේ වෙන ඇඟ ඉදවිලා ඇඳුම් පුපුරාගෙන ඕජස් බයිනවා. කොල්ලුම කලුවෙන් නිල් වෙලා. ගන්ධස්සාරේ. මේ නහයෙන් එන පණුව අනිත් නහයෙන් යනවා. ඒ නහයෙන් මතුවෙන පණුව කණෙන් යනවා. ඒ කණෙන් එන නහය මේ පණුව මේ නහයට රිංගනවා. ඇඟ හැමතනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රජතුමාට කිව්ව රජතුමනි මේ සිරිමාට දවසට කොච්චර කහවණු ගත්තද ඒ කාලේ? කහවණු 10යි. ඉතින් දැන් කියන්න කහවණු 10ක් දීලා මේ සිරිමාව ගන්න කියලා. රජතුමා අනවරයක් ගන්න වෙතේ ඉඳලා කහවණු 10යි සිරිමාව ගෙනියන්න කවුරු හරි. එකෙක් නෑ. කාවණු 500යි එකෙක් නෑ. 250යි එකෙක් නෑ. 100යි එක්කෙනෙක් නැහැ. 50යි එක්කෙනෙක් නැහැ. කහවණු 20යි එක්කෙනෙක් නැහැ. කහවණු 10යි නැහැ. කහවණුවයි කෙනෙක් නැහැ. අඩ කහවණුවයි නැහැ. නිකං ගනිල්ලා කිව්වා සිරිමා. නිකං ගනිල්ලා කිව්වා සිරිමා. එකෙක් නැහැ. බුදුරජාන් වහන්සේ වදාළම් පස්ස චිත්ත කතම් බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරම් බහු සංකප්පං යස්ස නත්ති දුහන්තිති මේ බලන්න කිව්වා මේ ශරීරයේ දේශ බලන්න පස්ස චිත්ත කතම් බිම්බා ශරීරයට වෙච්ච දේ බලන්න කිව්වා මේ ලෙඩ වලට කැදල්ලක් වගේ මේ ශරීරය දැන් කවුද ගන්නෙ කියලා ඇහුවා මේ ඒවා ස්ථීර නැහැ කිව්වා ධර්මයේ දේශනා කළා අර දවස් හතක් නෝලඳපු හාමුදුරුව රහත් වුණානේ මගේ අම්මේ මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම ඒකාන්තෙන් තුන් ලෝකෙට යහපතක්මයි. බොහෝ දෙවි මිනිසුන්ට යහපතක්මයි. අර බලන්නකො අද කාලේ ගෑණියෙක් ගැන හාඳුන නමක් හිත හිත හිටියොත් කෙල ගහිනේ මිනිස්සු. කෙල ගහිනේ. අර කොහෙද මේ පැත්තක මේ උදේ දානෙ ගෙනියනකොට හාමුදුරුවෝ නැගිටලා නෑ කියලා ඉන්දියාප ගෙනියලා තියෙන්නේ හාන්දුරයින් කාමරේ දොරකොඩ ළඟ ඉන්දියාප අතුරලා හොදි වක් කරලා ඇවිල්ලා උපාසිකාව. හාන්දුර නැගිටින්නේ නැහැ කියලා. ගෑණියෙක් ගැන හිත හිතා හිටියා කිව්වොත් හාන්දුර නම කෙල ගහයි. මෙන්න ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා ඒ භික්ෂූන් වහන්සේ සෝතාපන්න වුණා මේ අරහත්වයට පත් වුණා මිනිස්සු 84000කට වැඩිය සෝහන් වුණා ඒ ධර්ම දේශනාව අහලා. ඇයි කුණ මිනි කුණ පෙනිපෙනි. දැන් බටහිර රටවල් වල සුද්ධ සුද්ධි ඔක්කොම කොරෝනා හැදුනට පස්සේ ඇඳුම් ගලවලා එක රොත්තට නිර්වතින්නේ මිනි කඳන් ටික දැම්මේ. කවුද ඒවට රාගය ඇති කරගන්නේ? කවුද ඒවා බදාගන්නේ? කවුද ඒවා වැළඳගන්නේ? බයයිනේ කිට්ටු වෙන්න ළඟට. ආදරයෙන් සෙනෙහසින් වැළඳගෙන ඉන බිරිඳට කොරෝනා හැදුනට පස්සේ ස්වාමියා ලං වෙන්නේ අත තියන්නේ නැහැ. ස්වාමියාට හැදුනට පස්සේ බිරිඳ ලං වෙන්නේ අත තියන්නේ නැහැ. ස්ත්‍රීන්ට පෙරේතකම් කර කර ඉන්න පිරිමි ඉන්නවා. පිරිමින්ට පෙරේතකම් කර කර ස්ත්‍රීන් ඉන්නවා. ලෙඩද ඔය වෛරස් හැදිට්ටන්න පස්සේ කවුරුවත් ළඟට කිට්ටු වෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිහත් දුර ඉඳලා තමයි දාන්නේ කොහෙටවත්. මේවා තේරුම් ගන්න මේ ශාරීරියේ හැටි. මේ ඔක්කොම නිරෝගීකම තියෙන කල් තමයි මේ රාගයේ තියෙන ඔක්කොම මේ මේ සෙල්ලම් ටික තියෙන්නේ. රාගයේ සෙල්ලම් ඔක්කොම නිරෝගීව ඉන්න කල්. නිරෝගීකම කියන්නේ පිනක විපාකයන්නේ. කෝ පින් කරනවද? ඒ නිසා පිනේ විපාකවත් දන්නේ නැතුව මිනිසු රාග ගින්නෙන් කාමෙන් ඇවිසිලා ඉනවා. අවසානයේදී ලෙඩ දුක් ඇදුනට පස්සේ කුණු වුණාට පස්සේ ගන්ධස්සාරේ ගහනවාට පස්සේ කවුරුවත් කිට්ටු වෙන්නේ නැහැ. කවුරුවත් කිට්ටු වෙන්නේ නැහැ. වයසට ගියාට පස්සේ කවුරුවත් කිට්ටු වෙන්නේ නැහැ. තරුණ කාලේ හැම හොඳට තියෙනකල් අතින් අල්ලගෙන එහෙම ගිහිල්ලා ළඟට වෙලා හේත්ති වෙලා ඉන්නවා. වයසට ගිහිලා ගියාට පස්සේ ආච්චිලාගේ දත් වැටිලා කොණ්ඩේ පැහිලා හැම රැලි වැටිලා ওই තෙල් බෙහෙත් ගහගෙන ගන්ධසාරේ ආච්චිලා ඉනකොට ආයේ සියලා ඈත් වෙලා ඉන්නේ. මේ ජීවිතයේ දේශ බලන්න. මේ ඉන්න මේ දහම් කතාව කී කිය ඉන්න වෙලාවේ අශ්වයෝ 500ක් සහිතව ඒ අශ්වයන්ගේ රථාචාරිවරු 500ක් සහිතව මහා විමානයකින් ඈ බුදුරජාණන් වහන්සේගේ සිරිපාවඳින්ට පැමිණියා. ඈ වනාහි සිරිමා දෙව්දුවයි. ඔබ දන්නවද සිරිමා දෙව්දුව කොයි දීපදුනේ කියලා? නිම්මාන රති. පුදුමයි, ආශ්චර්යයි. පුංචි කාලේ ඉඳලා වරද්දක් නොකරපු උත්තරා තවුතිසාවේ ජීවිතේම වරද්දාගත්ත සිරිමා ධර්මයට ආවා. ඈ නිම්මාන රතියේ විසාකා ඉන්න තැන. පින්වතුනි ජීවිතේ වැරදිච්ච කෙනෙකුට ධර්මයේ අහුවෙලා හරියට කරගෙන ගියොත් පුංචි කාලේ ඉඳලම හොඳට ආපු කෙනාට වැඩිය සමහරට යාගේ ජීවිතේ ඉහළට යනවා අධ්‍යාත්මික වශයෙන්. තේරුම් ගන්න මේක. මම හිතනවා ධර්මයේ හොඳට කාවදී ජීවිතේ වැරදිච්ච අය ඒවා හදාගන්න යට අවංකව වමනාවක් තියෙනවනම් සාමාන්‍ය කෙනෙකුට වැඩිය ධර්මය අල්ලන්න පුළුවන් ජීවිතේ වැරදිච්ච අයට අද ඉඳලා ඒ ධහමේ පිහිට පිළිසරණ ලබා ගන්න ඕන සැනසීම ලබා ගන්න මේ බලන්නකෝ නිම්මාන රතේ ඇයි ඉන්නේ ඇයගේ විමානේ ඇයගේ රතේ ගෙනියන්න විතරක් දෙවිවරු 500ක් ඉන්නවා ඇයට උපස්ථාන කරනවා මෙහෙමත් ධර්මයෙන් මිනිසෙක් නම් වෙනස් කරනවා පුදුම සහගතයි. ඉතින් ඒ වෙලාවේ දිව්‍යාංගනාව අර මිනිස්සු මැද ආව ආකාහසෙන්. මහා දවාලේ. වංගීස මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ හිටියේ. ස්වාමීනි මේ දෙව්දුව කවුද කියලා ඇහුවා. ඒ වංගීස ඉතින් ඔබ මහන්නකෝ ඒ දෙව්දුවගෙන්. වංගීස මහරහතන් වහන්සේ තමයි මේක ඇහුවේ. පින්වත් දෙව්දුව ඔබේ අශ්ව රතේ හරීම ලස්සනයි. ඒ අශ්වයන්ටත් දිව්‍යමය ආභරණ වලින් ලස්සනට සරසලා තියෙනවා. ඒ අශ්වයන්ගේ මුහුණු පහලට හරවගෙන ඉන්නේ. අහසින් යන්නේ හරි බලවත්වයි. වේගවත් ගමන් තියෙනවා. ඔබේ පිනෙන්නේද ඔය අශ්ව රත 500ම පහළ වුණේ? රියදුරෙක් හොඳින් මෙහෙවන අශ්වයෙක් වගේ මේ අසුන් ඔබේ සිතට අනුවයි ගමන් කරන්නේ. ඒ සිරිමා දෙව්දුව හිතන විදියට තමයි අශ්වය ඔක්කොම ටික ගමන් කරන්නේ. අසුය 500ක්. ලස්සන දිව්‍ය ආභරණ වලින් සැරසිලා උතුම් දිව්‍ය රථයක ඔබ වාඩි වෙලා සිටිද්දී බබලන්නේ සුන්දර ගිනි සිලුවක් වගේ. මහා එලියක් එලියක් දෙන දෙයක් වගේ. අලාමක පෙනුම ඇති උතුම් දිව්‍යාංගනාව. දිව්‍ය ශරීරයක් දරාගෙන ඉන්න තැනැත්තිය බුදුරජාන් වහන්සේ බැහැ දකින්න ඔබ මේ ආවේ කවර දිව්‍ය ලෝකයක ඉඳලාද? ඇහුවා ඔබ කොයි දිව්‍ය ලෝකෙ ඉඳලාද ආවේ? හරී ලස්සනයි. කාමග්ග පත්තානං යමාහුනන්ත යමාහුනොත්තරං මේ යම් දිව්‍ය ලෝකයේ උතුම්ම කාම සම්පත්තිය තියෙනවා නම් නිම්මාය නිම්මාය රමන්ති දේවතා ඒ දෙවියෝ තමන් කැමැති කැමැති දේවල් මව මවා මව මවා සතුටු විඳිනවා නම් තස්මා කායා අච්චරා කාම වන්නීති යම්කිසි කෙනෙක් කැමැති කැමැති දිවි අප්සරාවන් කැමැති කැමැති විදිහට තමන්ගේ රූප මවා ගන්නවා නම් ඉදා ගතා අනදිවරං නමස්සිතුන්ති ඒ ඒ ලෝකේ ඉඳලා තමයි මම බුදුරජාන් වහන්සේ වඳින්න ආවේ කියනවා. ඒ දිව්‍ය ලෝකේ නම තමයි නිම්මාන රතිය. නිම්මාය නිම්මාය රමන්ති දේවතා. ඒ නිම්මාන රතියේ ස්වභාවය තමයි අග්‍රකාම සම්පත්තිය තියෙනවා. තමන් කැමති කැමති සැප මවා ගන්න පුළුවන්. තමන් කැමැති කැමැති රූපේ මවා ගන්න පුළුවන්. දැන් තෞතිසාව යාමය තුසිත කියන දෙවරුන්ට ලැබිච්ච දිව්‍ය ශරීරය විතරයි. දැන් නිම්මාන රතේ දෙවරුන්ට පුළුවන් දිව්‍ය ශරීරය වෙනස් කරන්න. උදේ එක විදියකට ඉන්න පුළුවන්, දවාල වෙන ශරීරයක්, හවස වෙන ශරීරයක්. කැමැති කැමැති විදියට ඉන්න පුළුවන්. මේ සිරිමා ධර්මයේ පුරුදු කළා කෝටියක් පවු නැති කලානේ. ඊට පස්සේ කියනවා පින්වත් දේවදුව ඔබ මේ ජීවිතයේදී මොන වගේ සුචරිතයක්ද කළේ? අප්‍රමාණ කීර්ති සැප මෙච්චර ආනුභාවයන් මෙච්චර ඉහළ දිව්‍ය ලෝකයකට යන්න මොකද්ද කරපු පින? දෙවිවරු පිරිවරාගෙන ඉන්නවා, සත්කාර කරනවා. ඊළඟට මොන දිව්‍ය ලෝකේ ඉඳලා මොන ජීවිතේ ඉඳලාද චුත වෙලා ඔබ ආවේ මේ දෙව්ලොවට? ඊළඟට ඔබ කොයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දැහැව්වේ? කොයි ශාසනයේද ඔබ ධර්මයේ පුරුදු කළේ? ඉතින් කියනවා පංච පර්වතයන් අතරයි ඒ උතුම් නගරේ ලස්සනට මවලා තිබුණේ. ඒ ශ්‍රීමත් වූ බිම්බිසාර රජාණන්ගේ මහේසිකාවක් වෙලා මාත් හිටියා. ඒතකොට සිරිමා බිම්බිසාර රජුරුවන්ගේ මහේසිකාව කියන්නේ බිම්බිසාර රජුරෝ නිතර සිරිමා ගණිකාව ඇසුරු කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඒ කාලේ මම ලස්සනට නටනවා සින්දු කියනවා රජගහනුවර කවුරුත් මාව දැනගෙන හිටියේ සිරිමා කියලා. බුදුරජාණන් වහන්සේ මහා ඉසිවරේ දෙව් මිනිසුන්ව නිවන් මාගේ හික්මවන මහා මුනිවරේ. උන්වහන්සේ තමයි මට මේ දුකේ හට ගැනීමත් මේ දුකත් අනිත්‍යයි කිය වදාළේ. සනාතන වූ අසංකත වූ දුක්ඛ නිරෝධය වන ඒ අමා නිවනත් මට වදාලා. සුන්දර වූත් ඇද නැති වූත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මට වදාලා. බුදුරජාණන් වහන්සේ මට විස්තර කර කර දුන්නා කියනවා චතුරාර්ය සත්‍යය. මං ඒ අසංකත වූ අමා මහ නිවන ගැන ඒ තථාගත වූ බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන ගැන හොඳින් අසා ගත්තා. නරෝත්තම වූ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ධර්මයෙන් මං ධර්මයේ මං පිහිටියා. මා සිල්වත් වුණා. පුදුම විදිහට මං සංවර වුණා කියනවා. එයාගේ තිබ්බ ඔක්කොම ජරා ජීවිත අයින් කළා. පුදුම විදිහට මං සංවර වුණා කියනවා. ඒ නිකලෙස් වූ අසංකත වූ නිවන ගැනත් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ සසුන ගැනත් මං අවබෝධ කරගත්තා. ඒ නිවන් මගේ පිහිටලා සමත භාවනාවෙන් මං සමාධිය ස්පර්ශ කළා. හම්මේ සිරිමා සමාධිය වඩලා. බලන්න කෙනෙකු වරදින් මිදීමේ ආනුභාවය පින්වතුනි වරද්දක් කරන මනුස්සයා මැරෙනකල්ම වරද්දේ ඉන්න එපා. මනුස්සයෙකුට නැගිහිටින්න පුළුවන්. සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳලා සංවර කෙනෙකුට වැඩිය වැරදි කරන කෙනා ධර්මයට આવොත් ඉහළටම යනවා. ජීවිතේ වෙනස් වෙනවා. ඊට පස්සේ කියනවා මේ සමාධියමයි මගේ නිවන් මාර්ගයේ උතුම් නිවන් මාර්ගය උනේ. ඒ කියන්නේ මෙයාට සමාධිය තුලින් තමයි ගොඩක් මාර්ගය වැටහිලා තියෙන්නේ. මං ඒ අති උත්තම වූ අමාමා නිවන අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට පැමුණුණා. සැක රහිත වුණා. බොහෝ දෙනෙක් මට පූජා සත්කාර කරනවා. මං අපමණ වූ සැප සම්පත් දිව්‍ය කීඩාවල යෙදෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් මං. ඒ අමා මහ නිවන අවබෝධ කරපු දෙව්දුවක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනගත් දෙව්දුවක්. ප්‍රථම ඵලයේ වන සෝවාන් ඵලයටපත් වූ කෙනෙක්. මට නම් දුගතියක් නැහැ කියනවා. මම බුදුරජාන් වහන්සේ වන්දනා කරගන්නයි පැමිණුනේ. වික්ෂුන් වහන්සේලා දුටුවම් පහදිනවා. කුසල කුසල යානයේ තුලයි ඉන්නේ. ස්වාමීන් වහන්සේලා ඉන්නේ කුසල යානයේ තුල. ඒ ශ්‍රීමත් වූ ධර්ම රාජයන් වහන්සේගේ සොඳුරු ශ්‍රමණ ශ්‍රමාගම ගෞරවයෙන් নমස්කාර කරන්නයි මං ආවේ. ඇයි ඔක්කොම සංඝයා වැඩ ඉන්නවනේ? පුදුම සහගතයි. නරෝත්තම වූ පුරිස ධම්ම සාරති වූ තථාගත මුනීන්ද්‍රයන් වහන්සේ දකිනකොට net sit පිනා යනවා. මට හිතට හරීම සතුටුයි. දිස්වා මුනින් මුදිත මනම්හි පිනීතා. තථාගතන් නර වරද නර වර ධම්මසාරතින් අනේ නරශේෂ්ඨ සත්වයන් দমনය කරන බුදුරජාන් වහන්සේ දකින්නට මට හරි සතුටුයි. තණ්හාව මුලින්ම සිඳලා ඉන්නේ බුදුරජාන් වහන්සේ. අමා නිවනට පැමිණිලා ඉන්නේ. ඒ නිවනට ඇලිලා ඉන්නේ බුදුරජාන් වහන්සේ. ලෝක විනායකයන් වහන්සේ පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මං ඒ තථාගතයන් වහන්සේට වන්දනා කරනවා කියලා සිරිපා වන්දනා කළ ආදරෙන් අතුරුදහන් වුණා. පුදුම සාගතයි. අදටත් ඉන්නවා. කොහොමද වරදින් අත්මිඳීම? කොහොමද වරදින් අත්මිඳීම? මේ දෙව්ලොවනේ ඇහැලා මාර්ගඵලලාභීනේ. අදටත් දිව්‍ය ලෝක 6 මාර්ගඵලලාභින්ගෙන් පිරිලානේ. ඔබගේ ජීවිතේ කුසල් කරන්න, ගොඩාක් පින් කරන්න. මේ ධර්ම දේශනා නැවත කියවන්න අහන්න. ජීවිතේ වෙනස් කරගන්න. වැරදින් අත් මිදෙන්න. බුදු කෙනෙක් ළඟට පිවිසෙනවා වගේ ධර්මයට පිවිසෙන්න. ගොඩාක් බණ අහන්න. ජීවිතේ වෙනස් කරගන්න. ඔයාලගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙයි මේ ධර්මයේ නිසා. ඒ සඳහා ඔබට වාග්ය සැලසේවා කියලා එක හිතින් සෙත් ප්‍රාර්ථනා කරනවා. දිවසින්දුට දෙව්ලොව සැප දහම් වැඩසටහනට අද දායකත්වයේ දරන්නේ හෝමාගම පදිංචි පින්වත් සුනේත්‍රා ඒකනායක මහත්මිය විසින් ඉතින් අපි අද රැස් කරගත් අනන්ත අප්‍රමාණ පින අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ ලංකාවටත් ලෝකයටත් වෙන ව්‍යසනයක්ව පැවතෙන මේ කොරෝනා වසංගතය දුරින්ම දුර වෙලා රෝගීන් සුවපත් වෙලා සියලු යහපත සැලසේවා මේ ලක් දෙරණ ලෝකයේ මේ ව්‍යසන වසංගත වලින් දුර වෙලා මනුස්ස වර්ගයාට සැනසෙල්ල ලැබේවා කියලා එක හිතින් අපි සිත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන් කරලා මේ පින්වතුනුත් ලක්දිරණත් ලෝකයේත් මනුස්ස වර්ගයත් ආරක්ෂා කරත්වා කියලා දෙවිවරුන්ට පින් දෙනවා. ඒ වගේම මීට වසර 3කට පෙර මිය පරලෝකීය ඊයෙන් අප්පුහාමි පියාණන්ට සහ වසර 5කට පෙර මිය ගිය ඊම් ජයන්ත පේමසිරි ඒකනායක සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතින් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපයටපත් වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම සුජීවත්ව සිටින ඒ ශ්‍රාමනායක මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියලා පින් පමුණවනවා. මේ ධර්මයේ අපිට සරලව ඉගෙන ගන්නට කල්යාණ මිත්‍ර සේවනයේ දහම් ඇසුර ලබා දුන් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංඝයාටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් බලෙන් ධර්මාභෝධයම සැලසේවා හෝමාගම පදිංචි පින්වත් සුනේත්‍රා ඒකනායක මහත්මියටත් ඒ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවත් ධර්මාභෝධයත් සැලසේවා හැදු වැඩු දෙමව්පියන් ගුරුවරුන් සියලු දෙනාට සද්ධා රූප වාහනේ ලක්විරු ගුවන් විදුලියේ සියලු දෙනාට දායකත්ව දේශනා දායකත්ව දරන සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් අපේ ජීවිතේ අඩුපාඩු හදාගෙන මේ ධර්මයේ තුලින් පීඨ පිළිසන ලබලා සුගති රැකවරණේ අමා මහ නිවන ගෞතම සසුනේ පීඨ පිළිසරණ ලබා ගන්න මේ පින් ඒකාන්තෙන් හේතු වාසනා වේවා. තිරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTube චනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.